මේ පසුගිය දිනේ කීවේ නිවන් නිවන දුක නිරෝධ ආර්ය සත්‍යය කියලා. ඒ මොන අද විතරයි ඒක බදාගා දිනේකට බදාගා ඔය මුදෙන්නේ ඔය දිනේදී අපේ මෙතන ප්‍රයත්න කතා කරන්නේ නැහැ. මොකද ආදායේ අන්තිම දිනේ. ඒ නිසා මා හිතනවා අපේ දුක් නිරෝධාරිය සත්‍ය පිළිබඳව බලපෑමක් අහා කියලා බැරි. ඒ පිළිබඳව කරුණාව විස්තරේ ප්‍රමාණයි. මනාපකාරයෙන් සඳහන් වන ඒ යෝපස්සායේල සම්හාය අපේත විරාග නිරෝධෝ සාධෝ පදිනිප්පග්ගෝ මුක්ඛ අනාලයෝ කියන මේ කාරණේ ගැන නම් කතා කළා. ඒ නිවන පිළිබඳව වෙනත් සූත්‍රාන්තයන් සඳහන් වෙන කරුණු අලවලායි සත්‍ය දිනවල කතා කළේ. ඒ නිවාමෙහි එන අර්ථ සතරක් නැත්නම් ස්වභාව සතරක් දක්වනවා නිස්සරණාර්ථය, විවේකාර්ථය, අසංකතාර්ථය, අනුසාර්ථය කියලා. ඒක තේරුම් ගන්නට පුළුවන් නිස්සරණය කියන එක යෝපස්තාවයේ සංහාව අතේක විරාග නිරෝධෝ කියන එකෙත් එනවා. නිස්සරණය කියන එකෙන් අදහස් කරන්නේ කෙලෙසින්ගෙන් හා දුක්ඛයන්ගෙන් නිදහස් වීම කියන එක. දැන් ලොබිෂුන් වහන්සේ මහානකම බලාපොරොත්තු වෙන ඉල්ලා සිටින අවස්ථාවේදී සම්බුද්ධ විස්තරණ නිබ්බාන පත්‍ය කරණස්ථාය විනං සාකාවන් දහිත්වා සබ්බාදේශනං බන්තේ කියා දෙල්ලන සාඛේ සඳහන් වන්නේ සබ්බ දුක්ඛ විස්තරද නිබ්බාන පත්‍ය කරණස්ථාය දුක්ඛ විස්තරණ ඒකනේ දුකෙන් නිදහස් වීම ඒ දුකෙන් නිදහස් වන්නට නම් දුක් ගැලපෙන දෙලසුන්ගෙන් නිදහස් වන්න ඕන. දෙලසුන්ගෙන් නිදහස් නොවි දුකෙන් නිදහස් වන්න බෑ. ඒ නිසා තමයි දුක්ඛ ප්‍රහාණයක් ගැන නෙවෙයි අපේ ධර්මයෙන් යන්නේ. දුක්ඛ ප්‍රහාණයක් කියලා දුක නැති කිරීමේ කියලා නෙවෙයි යන්නේ. ඒක ප්‍රහාණය කියලා. ඒක ප්‍රහාණය කෙලෙස් නැති. කෙලෙස් දුරු කිරීම. ඒ කෙලෙස් දුරු කිරීම නිසා යන්නේ කොහොමද? කෙලෙස් නිසා ගෙන දෙන මේ ස්කන්ධ පංචකය නැවත නැවත ලැබීම නවතුන. එනිසා දුරු කරන්නට පිළිෙන්නේ දුක නෙවේ. දුක ගෙන දෙන හේතුව. හේතුව නැති උදල්ලි නැති දුක නැති කරන්නට දුකක් ඉතිරිවන්නේ නැහැ. හේතුවයි නැති කරන්නට සිදු. එනිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිමඳව කියන්නේ දැන් වෙන අය වෙන ආගමිකයන් ඵලයේ ඉඳි ඵලයකයි දෙහිත්කය මනසේ ඵලයට දෙහිත් කරලා ලැබෙන නිදහස් වන්නට බෑ ඒ දෙහිත් වල ඉන්නේ තිබෙන්නේ රෝග නිදානය නිදානය දැනගෙන ඒ නිදානය දුරු කිරීම සඳහායි ඖෂධයේ යෙදී දුරෝගිය නිදානයේ හේතු කොටගෙන ක්ලේශය වෙත සමනය රෝගය වෙත සමනය වෙනවා රෝගයේ දුරන. දැන් මේ ප්‍රත්‍යයන් අනිත් ජීවිතයි පිළිපද. ඔවුන් කලේ මේ ලබා තිබෙන සංග සංකේතයට දුක් දුන්නා. කරදර කළා, හිරිහැර කළා. ගොනුතු වගේ ජීවත් වුණා, බල්ලෙකු වගේ ජීවත් වුණා. හැසිරුණා. පෑවා, දීලා, ගමන් කළා. ඒවා කරලා මේ ශරීරයට සංග සංකේතයට දුක් දුන්නා. එනක් සඳහාද දුකෙන් නිදහස් වීම සඳහා. මේක වැරදි පිළිවෙල. ඒකයි බුදුරජාණන් වහන්සේගේ පිළිවෙත ගැන සඳහන් කරන්නේ වහන්සේගේ කියන්නේ සීල විලෝකණය කියලා. සීලාගේ පිළිවෙතේ බල්ලෙකු යනි සතෙකුට යමෙක් සතකඩෙක්ට එහෙම දෙයක් එල්ල කළාම Taman ළඟට වැටෙනු ඒ බල නැත්තම් මේ වීකඩල්ල දෙකට පැනලා හතන එක බහගන්න එක මේ ඒ සතුන් කරන්නේ. සීඤ්ඤා එහෙම නෙවෙයි කියලා. සීඤ්ඤාට එහෙම ඒ යම් යම් කිසිවක් එල්ල කළ කලින් ඔහු ඒ සමාවිතට සමාලංගත දැසින් ඒ දේට නෙවෙයි පණිනවා. මේක කොහෙන්ද ආවේ කියලා බලන්න. ආවකන් බලන්න. අන්න ඒවත් මේ දුක් දුක්මනති මේ ස්කන්ධ පංචක නැත්නම් පංචස්කන්ධ වෙනති දුක කුමක් නිසා හටගත්තක්ද? කොහොමද හටගත්තේ? අනේ හටගත්තේ යම් හේතුවක් නිසා නම් ඒ හේතුව සොයා දැනගෙන ඒ නිමිති කිරීම. බුද්ධ ආගමේ නැත්නම් මේ ශාසනයේ සීලය. ඒ නිසා ඊළඟට දුක් සංග පංචකයක් තිබෙන බව ඇත්තයි. ඒ සංග පංචකයේ සංසාර දුක නැවත නැවත ලැබෙන්නේ ඒ දුක් ලබා දෙන හේතුව වෙන හේතුන් අතර ප්‍රධාන හේතුව වෙන කෘෂ්ණාව නැමැති ඒ ඒ දුක්ඛ සමුදයාවේ සත්‍යය. දුකෙන් නිදහස් වන්නට නම් කෙනෙකු විසින් කළ යුත්තේ ඒ දුක්ඛ සමුදයාවේ සත්‍යය නැසාලීම දුරු කිරීම. නැවත නූපදන ආකාරයට පැමිණීම. ඒ සඳහා කුමක්ද කළ යුත්තේ? අනේ කළ යුතු පිළිවෙත ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාර්ය සත්‍යය. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාර්ය සත්‍යය නම් කවරේද? ධර්මයන් වහන්සේම කළා ඒ වදාරනවා අයමේව අරියෝ අසංගිතෝ මග්ගෝ එනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. සම්මා විද්ධි, සම්මා සංකප්පෝ, සම්මා වාචා, සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි. දැන් මේ අංග අට ධර්ම අට ධර්මයේ කියන්නේ සත්ව නොවන පුද්ගල නොවන ස්වභාවයේ අට. ඒ අටද හේතුන් ප්‍රත්‍යයන් නිසා හට ගන්නා ධර්ම අටක්. ඒ අප ලැබෙන්නේ සිත. සිත් කියලා ඉන්නේ. දැන් ධර්මයේ කියන එකයි වෛතසික අහක්. සම්මා විත්‍ය ආදී මේ නම් අපතෙන් දක්වා තිබෙනවා. ඒවා වෙනත් අවස්ථාවලදී මේ දුක ඡන්ද පංචකය ලබා දෙවන කර්මසේදේ ඇති වෙනවා. තව තවත් පාවල යාදී ලෞකික පුද්ගලන කතා කළොත් මේ කිනු තුනක මේ අවස්ථාවේදී සිදු කරන මේ ක්‍රියාව හේතු කොටගෙන අප රැස් කරනවා කිම් කුසල් රැස් කරනවා අප ලැබෙන සිත් කුසල් අප කරන පුණ්‍ය ක්‍රියා දෙක ධර්ම දේශනමය පුණ්‍ය ක්‍රියාව ධර්ම ශ්‍රවණමය පුණ්‍ය ක්‍රියාව මේ පුණ්‍ය ක්‍රියාවන් සිදු කරන අප ඒ පිළිබඳව කාරණා කාරණා දැනගෙන කරන්නේ අද නිකන් මේ පිළිබඳ කිසි දෙයක් දන්නේ නැතුව නිකම්ම අහගෙන ඉන්නවත් නෙවෙයි. ඒ වගේම මේ දිනසින්ට මොකක් හරි පාඩම් කියන දෙයක් නිකම්ම කියාගෙන යනවත් නෙවෙයි. අපි මේ පිළිබඳව බලකලා බලලා ඉතලා ඒ නියමයේ පෙරදරි කරගෙන කරන ක්‍රියා දෙකක් මේ පිළිසයි මායි මෙතන කරන්නේ. මේ ක්‍රියා දෙක මේ සිදුවෙන ක්‍රියා දෙක. නැත්නම් ඒ ක්‍රියාවන් සිදු කිරීමේදී ඇතිවන්නේ පින්. ඒ පින් කියන්නේ කර්ම වශයෙන් කුසල කර්මවලට නම. කුසල කර්ම කියලා කියන්නේ අනුපුණ්‍ය කර්මය කියලා කියනවා. ඒ ඒ කුසල් සිත් වලින් තමයි ඒ පින්ද සිදුවන්නේ. පින් සිත් කියලා වෙනම වර්ගයක් නැහැ. ඒක කුසල. ඒ කියන්නේ සිත් වල ඇතිවන ධර්ම සායික පිටිකයි. ඒ චෛතසික දැන් අප කලකට මේ අවස්ථාවේදී අපට උපදන සිත බුදුරජාණන් වහන්සේ ආධිධර්ම දේශනාවෙහිදී වදාරා පිළිදෙන පරිදි යත්මින් සමේ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හෝති සෝමනස්ස සහගතං ඥාන සම්පයුක්තං රූපාරම්මණං වා සද්ධාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා පුත්තබ්බා රමණං වා ධම්මා රමණං වා යඤ්ඤං වා කනාරබ්බ සක්මින් සමේ භක්ඛෝ හෝති වේදනා හෝති ආදි වශයෙන් වදාරන ලද පළමුවෙනි සිත ඒ සිත මේ අවස්ථාවේදී අපට නැවත නැවත නැවත නැවත ජවන ජවන් සිතක් වශයෙන් ඒ නිරන්තරයෙන් අපට එකකට පසුව එකක් වශයෙන් චිත්ත වීති ඇති වෙනවා ඒ චිත්ත වීති වල ලැබෙන ජවන් සිත් සිත නම් ලැබෙන්නේ. ඒ සිත කොටින් සඳහන් කරනවා නම් කියන්නේ සෝමනස්ස සහගත ඥාන සංපයුක්ත අසංඛාරික සිතේ කියන්නේ. අනේ ඒ සිතේ ලැබෙන චෛතසික මේක සංග්‍රහ වෙන චෛතසික නම් සිතක් පිළිනවා. මොකද මේ අවස්ථාවේදී ඒ සිතකම උපදින්නේ නැහැ. ඒ සිතයෙන් අපි මේ වෙලාවේදී ඉදිරිපත් වූ අකුසල කර්මයකින් වළකිව ගන්නද? ඒ වැළකීම මේ අවස්ථාවේදී ප්‍රධාන වන්නේ නැහැ. එතකොට දැන් අපි යම් කිසිවක් කරනවා. බණ හොතනවා බණ කියේ. ඒ නිසා අපට ඒ බණ ඇසීමේ චේතනාවෙන් යුක්ත වූ සිත් නිතිනුසුන්ට බණ කීමේ චේතනාවෙන් යුක්ත වූ ඒ සෝමනස්ස සහගත ඥාන සංපවිත්‍යා සංකාරික සිත් නැත. උපදිනවා. ඒ චිත්ත වීතිවල ලැබෙන ජවන් සිත්ත. අනේ ඒ චිත්තෙන් සිදු කරන කර්ම දෙකක් තමයි. මේ සින්නතුන්ගේ චේතනාව වෙනස් වෙයි. ඇසීමේ චේතනාව බැවින් බණ ඇසීමේ සින සිදු කරමින් ඒ චිත්ත පහළ වෙයි ඇතිව. මාත්‍ර බණ කීමේ චේතනාවයි උපදින්නේ ඒ නිසායි මා බණ කියන්නේ ඒ කීමේ චේතනාවෙන් යුක්ත ඒ චිත්ත ඇතිවෙනවා ජලන පිටක. ඉතින් අප දෙපිරිස දැන් මෙතන කර්ම සාධනයක් කරන්නේ. ඒ සිතෙහි යෙදෙන চৈতසික. ආකිවාගේ චිත්තයක් සංග්‍රහ වෙනකොට දක්වපත් එහි යෙදෙන්නේ මේ අවස්ථාවේදී නම් සිත් හතර. ඒ සිත් හතරනේ සිත් තුනයි කියන්නේ. ඒ මොකද කරුණා මුදිතා කියන চৈতසික දෙකක්. විරති চৈতසික තුනක්. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන ඒ চৈতසික තුනක් මේ අවස්ථාවේදී මෙලෙස කරුණාව උපදින්නේ දුක්ඛිත සත්‍යයන් ආරම්භ කරගෙන මුදිතාව උපදින්නේ සුඛිත සත්‍යයන් ආරම්භ කරගෙන දැන් මේ බඳු අවස්ථාවක් නෙවෙයි මේක අපි දැනගැනීම හා දැනීමයි කරන්නේ ඒ නිසා ඒ කරුණා මුදිතා කියන දෙකක අවස්ථාවක් නැහැ ඊළඟට වැලකීම කරන අවස්ථාවකුත් නෙවෙයි මේ අවස්ථාව. ඒ සතුන් මැරීලා දැන් අපි නොකරනවට ඒ කිරීමෙන් වැළකීම කියන එක නෙවෙයි මේ අවස්ථාවේදී සිදුවන්නේ. මේ අවස්ථාවේදී චේතනාව ප්‍රධාන වෙලා කරන ක්‍රියා දෙකක් සිදු කරන්නේ. ඒ නිසා ඒ විරති চৈতසික තුනය එකක්වත් යෙදෙන්නේ නැහැ මේ අවස්ථාව. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. විරමණය නැහැ. ඒ නිසා චෛතසික 33ක් කියදෙනවා. ඒ 33න් එකක් අපි කියන්නේ ඥාන සම්ප්‍රයුක්ත පිටක් ඒ නිසා ඒ ඥාන සම්ප්‍රයුක්ත පිටෙහි යෙදෙන මාර්ගාංගයේ වශයෙන් දැක්වෙන්නේ කුමක්ද? සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය. ඊළඟට මාර්ගාංගයක් වෙන සම්මා සංකප්පයක් අපිට ලැබෙනවා මේ අවස්ථාවේදී විතර්ක චෛතසිකයේ ගහ. විතර්කයේදී ඒ සම්මා සංකප්ප. ඊළඟට මේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව ඒ තුන ලැබෙන්නේ නැහැ. ඊළඟට සම්මා වායාම විරිය චෛතසිකයේ මේ අවස්ථාවේදී කියදෙනවා. විරිය නැතුව මේ ක්‍රියාව සිදු කරන්න බෑ. බලන් සිත්තල ඒ විරිය යෙදෙනවා. විරිය චෛතසිකයක් යෙදෙනවා. සම්මා වායාම. සිහිය නැතුව මේ වැඩේ කරන්නට බෑ. සිහියක් යෙදෙනවා. කුසල් කුසක් වන්නේ නැහැ සිහිය නැත්නම්. ඒ සිහිය සම්මාසක් මනස ඒකාග්‍රතාව කියන ඒ සිතෙහි ඇතිවන අරමුණක ඒ චිත්ත චිත්තයි ධර්මයන් එකඟ කරගෙන පිහිටවන ස්වභාවය වූ ඒකාග්‍රතාවක් මේ අවස්ථාවේදී යෙදෙනවා. සබ්බචිත්ත සාධාරණයි චිතය එය සම්මා සමාධිය. එහෙම ගන්නා විට සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා දායාම, සම්මා සති, සම්මා සමාධි කියන මාර්ගාංග පහ මේ අවස්ථාවේදී වැඩේ. ඒ මාර්ගාංග පහ ලැබෙන මේ සිතෙන් සිදුවන කෘත්‍යය කුමක්ද නැත්නම් කරන්නේ කුමක්ද? හින් රැස් වීම. හින් හින් උපදින. මේ කරන වැඩ. ඉතින් සිනේ කියන එක කුසල කර්මයේ කියන එක අපිට ලැබෙන්නේ සාමාව කියන කුසල සිතක චේතනා ලැබෙන්නේ ඒ චේතනාව කර්ම. කර්ම සාධනයක් කරන්නේ ඒවා පෙර අවසන් වූ හැටියට කර්ම බවට පැමිණෙනවා. ඉතින් කවදා හරි විපාක දෙන්න. දෙවන විපාක මොනවා? විපාක වශයෙන් පළමු ප්‍රධාන විපාකය තමයි ප්‍රතිසන්දි විපාක. යම් කිසි තැනක ඉපදෙනවා. සුගතියෙහි ඉපදෙනවා. ඒ සුගතියෙහි ඉපදෙමින් වශයෙන් එතකොට මේ ඉපදෙන සුගතිය සාමි සුගතිය. රූපාවචර අරූපාවචර භූමිවල ශක්තියක් ලබා දෙන්නේ නැහැ මේ කාමාවචර කුසල් වල. ඒ නිසා කාම කුදෙහි ප්‍රතිසංගිය දින දීම තමයි ප්‍රධාන විපාක. ප්‍රධාන විපාක. ඉතින් අපි ඒක ගත්තේ. කාම කුදෙහි ප්‍රතිසංගිය දින දීම සිදු කෙරෙන සිද්දල ලැබෙන අංග පහක් මේ මාර්ගාංග වශයෙන් ලැබෙන ධර්ම පහක් පිළිගන්න. ඒවා දුකෙන් නිදහස් වීම සඳහා මෙලේ මේ අවස්ථාවේදී යෙදෙන්නේ දුක්ඛ සංකප්පයක් ලබා දීම ලැබේ. ඒ කියන්නේ කර්මයෙන් ලබා දෙන්නේ සංකප්පයක් නම් දුක දුක්ඛ ස්කන්ධ. අනේ නිසා ඒ මාර්ගාංග වශයෙන් දැක්කම මේ ධර්ම නිවනට පමණක් නෙවෙයි මාර්ගය. සුගති මාර්ගාංගයි. සුගතියට පමණම මාර්ගාංගයක්. ඒ නිසා මේ ඒ මග්ගාංග කියන විට ද්වාදස මග්ගංගාමී කියලා අභිධර්මයේදී අපි ඉගෙන ගන්නවා මාර්ගාංග 12ක් සම්මා විච්චි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි විච්ඡා විච්චි විච්ඡා සංකප්ප විච්ඡා වායාම විච්ඡා සමාධි එහෙම ඉගෙන ගන්න. ඒ ධර්ම වශයෙන් වැඩි ගන්නේ විච්ඡා විච්චි කියන්නේ ධර්ම කියන්නේ චෛතසිකයක් වශයෙන් වැඩි පුර යෙදෙන වැඩි පුර ගන්නේ මිත්‍යා දිට්ඨිය වශයෙන් යෙදෙන දිට්ඨි චෛතසික. අනිත් ඒවා මිත්‍යා වායාම සම්මා වායාම. ඒවා දෙකම දෙකෙහි දීම ලැබෙන්නේ විරිය චෛතසික. ඒක ප්‍රතිර්ණකයි. සමාධිය කියලා ගන්නෙ ඒකාග්‍රතාව. සංකප්ප කියලා ගන්නෙ විතර්කයි. ඒ දිට්ඨිචෛත්‍යකේ විතරයි වැඩි දුර එන්නේ. ඒක මාර්ගාංග වශයෙන් චෛතසික ගත්තොත් සියලුම මාර්ගාංග يعني අකුසල මාර්ගාංගත් එක්ක ගත්තොත් චෛතසික වශයෙන් දක්වන්නට වන්නේ නවයක්. දැන් එනිසා ඒ ඒ කුසල මාර්ගාංග වශයෙන් ගත්තොත් ඒක සුගතියකද මාර්ගය වෙනවා. සුගතිය කියන්නේ දෙවිලෝ, මිනිස්ලෝ බබලෝ ආදී මේ තන්වල උපත ලබා දීමටද මේ ධර්ම දෙකේවා. පිටක යෙදලා. මෙතන ආර්ය සත්‍ය දේශනාවෙහිදී සම්මා දිට්ඨිය ආදී මේ මාර්ගාංග අට දක්වා පිළිෙන්නේ මේ ඡන්දයන් නැවත නැවත ලබා ගැනීමට ඉඩහල් වෙනවා. සුගති මාර්ගාංග වශයෙන් දැක්වීමට නෙවෙයි. ඒ රදාවා පිළිෙන්නේ දුක්ඛ ඡන්ද පංචකයේදී විදහාස ලබා දෙන ධර්ම ඒ දෙන වදාළා. දුක්ඛ ස්කන්ධ පංචකේ නිදහස ලබා. නිදහස්ත. ඒ ධර්ම වශයෙන් දක්වනවා. ඒ නිසායි දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාරිපත්ති කියලා. නැත්තම් සම්මාදිට්ඨිය කියන මේ වචනය මේ ඉගෙනගෙන ඒ ධර්මයේ පිළිබඳව කතා කරනවා නම් ප්‍රඥාව පිළිබඳ වූ හැම අංගයක් ගැනම කතා කරන්නට බෑ. ප්‍රඥාව ගැන එන හැම අංශයක් ගැන කතා කරන්නට ඕන. එහෙම කතා කරනවා නම් බොහොම දීර්ඝ කාලයක් ඒ පිළිබඳව ගත කරන්නට බෑ. මේ දුක් නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේ සත්‍යයේ වශයෙන් සම්මා විද්‍ය ගැන කතා කරනවා නම් කියන්න පිළිෙන්නේ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ඥාන අයං විස්සති සම්මා විද්‍ය. ඒකයි කියන්නේ. දැන් ඒ සංඥා දෘෂ්ටියේ කියන මෙය දුක දුකක් බව දැනගන්නා නුවණ. මේ දුක ලබා දෙවන හේතුව දුක් හේතුව බව දැනගන්නා නුවණ. ඒ දුකෙන් නිදහස් වීමේ කියන ඒ නිවන නිරෝධය ඒකාන්ත සැපය වශයෙන් දැනගන්නා නුවණ. ආ ඒ දුක් වූ ස්කන්ධ පංචකයෙන් නිදහස ලබා දෙවන මේ මාර්ගය එකම මාර්ගය බව දැනගන්නා නුවණ. අන්න ඒකයි දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනිය ප්‍රතිපදාය ඥාන. ඒ ඥාන තමයි මේ ඥානය තමයි සම්මා දිට්ඨිය කියන එකෙන් ඉදත් පිළිපෙයින් ගන්න ඉන්නේ. එයයි මෙතන ගන්න. දැන් මේ සම්මා විද්‍යාවදී මේ අත දුක් වූ ස්කන්ධ පංචකයෙන් නිදහස් ලබා දෙන්නේ නැත්නම් මේ දුක් වූ ස්කන්ධ පංචකයෙන් නිදහස කරා යන්න නිදහස ලබන එක අවස්ථාවක්. ඒ කියන්නේ මේ මේ අවස්ථාවක පැමිණෙන්නට කලින් ඒ ධර්ම අට නානා අවස්ථාවන් හිදී ඊට పూర్වයේදී වඩන්නට ඒ වඩන්නේ ලෞකික වාක්‍ය අනේ ඒ නිසා ඒ ගැන දැනගන්නට ඕනේ. ඒකද මේ ප්‍රතිපදාවේ කියන්නේ මේ මාර්ගය ලැබෙන අවස්ථාවේදී ගමනක් නෙවෙයි. මාර්ගය ලැබෙන අවස්ථාවේදී පිළිපදිනවා තමයි. ඒ පිළිපැදීමට කවුරුවත් කවදාවත් මොනම අවස්ථාවකදීවත් පැමිණෙන්නේ නැහැ. పూర్වයෙන් වූ ඒ ප්‍රතිපදාව නැහැ. ඒ නිසා තමයි పూర్ව භාග ප්‍රතිපදාවකුත් උත්තර භාග ප්‍රතිපදාව. එහෙම නැත්නම් පූර්ව භාග ප්‍රතිපදාවකුත් ලෝකෝත්තර ප්‍රතිපදාව. තවත් විදිහකින් කියතයි ලෞකික ප්‍රතිපදාව ලෝකෝත්තර ප්‍රතිපදාව. මේ මාර්ගාංග පිළිබඳව තිබෙනවා. ඒ නිසා කෙනෙක් මේ මාර්ගය ලැබෙන අවස්ථාව ගැන උත්තර භාග ප්‍රතිපදාව නැත්නම් ලෝකෝත්තර ප්‍රතිපදාව සංඛ්‍යාත වූ ආර්ය මාර්ගයට දැක ගැනීමට බලාපොරොත්තු වන්නේ නම් දැනතිරන්නේ නම් ඒ දැනස්ථා විසින් පළමු කොට පූර්ව භාග ප්‍රතිපදා වශයෙන් මේ ධර්මය තම සංකාමෙහි දියුණු කරන්නට ඕන. එහෙම නැතුව බහින් ගෙඩියක් වෙනවා වගේ ප්‍රකාරක මාර්ග පිටක් උපදිනවා නේද? ඒ පූර්ව භාග ප්‍රතිපදාව වඩන්න. ඉතින් පූර්ව භාග ප්‍රතිපදා වශයෙන් මේ සම්මා විද්‍යාවී මාර්ගාංග කෙලෙස් ඔබ වඩන්නේ දැන් වැඩිමේ කියන එක ගතහොත් ඒ වඩන්නට තිරන්නේ මොනවාන් පූර්ව භාග ප්‍රතිපදාවම තමයි කියලා කියවට වරදක් නැහැ. ඒ මොකද දැන් බලන්න කෙනෙක් සෝවාන් වෙන්නේ මේ ආකාශීතල නෙවෙයි. වහා පිළිවෙල සිද්ධියක් නෙවෙයි. ඒ සඳහා පිළිවෙලින් තම සංකාමය දිනු කරගෙන හරි ඒ සත්‍යයට පැමිණෙනවා. ඒ සෝවාන් මාර්ග ඵලයන්ට අනුකූලව ඊළඟ මාර්ග ඵලයේ ලබා ගැනීම සඳහාද පූර්ව භාග ප්‍රතිපදාවක් තියෙනවා. එහෙනම් දැන් මේ තමන් සෝවාන් එනිසා එහි අනුභවයෙන් මේ ළඟටම ලැබෙන්නට ඕන සතරදාගාමි මාර්ග ඵලයේ ඒක ලැබෙන්නේ නැහැ. ඒ සඳහාද ප්‍රතිපදාවක් පූර්ව භාග ප්‍රතිපදාවක්. ඊට අනුතුරු ඒ පූර්ව භාග ප්‍රතිපදාව සම්පූර්ණ කළ කලින් සතරදාගාමි මාර්ග කලවලට පරිණිමු. ඊළඟට නැවත සතරදාගාමි වීම හේතු කොටගෙන ඒ බලයෙන් ආකස්මිකව ලැබෙන්නේ නැහැ අනාගාමි මාර්ගඵල. ඒ සඳහාද පූර්ව භාගතික ප්‍රදාවක්. අනුතුරුව රහත් වීම සඳහාද ඒ විදිහටම මේ ඉගෙනෙන්නට තියෙන අපූර්ව භාගතික ප්‍රදාවක්. අනේ නිසා වැඩි යුත්තේ කුමක්ද කියලා වඩන්නට තිබෙන්නේ පූර්ව භාග ලක්ෂණ. එබැවිනි අර සතිපට්ඨාන සූත්‍රාන්තය පිළිබඳව ධර්ම දේශනාවක් කරන්නට වික්ෂුන් වහන්සේ නමක් ඉදිරිපත් වූ කලෙහි ඒ හම්බයන්ගේ ධාරයේ පැමිණි තැන උන්වහන්සේ ඒ සතිපට්ඨාන සූත්‍රයෙන් ධර්ම දේශනා කරනවායි කියලා ප්‍රසිද්ධයක් කළා. ගුරු හම්බුනම අහුවා අවදී ඔබ ධර්ම දේශනා කරවීමට කාල භූෂා කළයි කියලා දැනගන්න ලැබුණා. කුමක් මාතෘකාද? සතිපට්ඨාන සූත්‍රය. ඉතින් මේ සතිපට්ඨාන සූත්‍රයේ ඉගෙනගන්නේ කවර ප්‍රතිපදාවක්ද? పూర్ව භාග ප්‍රතිපදාවද නැත්නම් ලෝකෝත්තර ප්‍රතිපදාවද? ඉතින් ඒ ගෝලහාමුදුරුව කුඩාහාමුදුරුව බණ කියන්නට බලාපොරොත්තු වෙන හාමුදුරුවෝ. ඒ හාමුදුරුවෝ කියලා ඒ ඉගෙනගන්නේ పూర్ව භාග ප්‍රතිපදාවයි. නෑ නෑ අරාම කියන්නේ නෑ නෑ එහි කියන්නේ විස්තරක ප්‍රතිපදාව විස්තරක ප්‍රතිපදාව කියන්නේ දෙකම ඇතුළත් කොටයි කඩාරලා තිබෙන්නේ කියලා මේ කිව්ව අරහන්තුරෝ ඒ ගැන මේ විරුද්ධව කතා කරන්නේ කියන ආචාර්යවරයෙක් නිසා අහගත්තා නමුත් Taman දන්නවා මේ සමාධි කාරණේ හරියට ගුරුහාමුදුරුවෝ මේ කාරණේ කිව්වට මොකද ඒ ගැන හිතුවා මහාන ස්ථානයට ගිහිල්ලා මේ ගැන හිතුවා. ඒලා සතිපට්ඨාන සූත්‍රයේ මුල සිට අද දක්වා මතක් කරගත්තා, සිහි කරගත්තා. ඒ අන්තිමට එන යෝනිකෝච විද්දලේ ඉදී සත්තාරෝ සතිපට්ඨානේ එවං භාවයේ සත්‍යවක්කාරි සත්‍ය දින්නම් කලාවන් අඤ්‍යතරං කලං පාක්කංඛ විත්තේ භම්මේ අඤ්ඤා සතිලා උපාදිතේසේ අනාගාමිතා කියන මේ තැනට ආවා. එකවරකම දෙන්නා ගෝලමන කීපයක හරි. සතරපාල සූත්‍රයේ පිළිබඳව ඒ සූත්‍රයේ යෙදෙන ඒ භාවනා ක්‍රමයේ ගැනම සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ යම් කෙනෙක් මේ ප්‍රතිපත්තාන මෙලෙසින් අවුරුදු 7ක් වැඩුවහොත් ඒ පැත්තේ ඒ ජීවිතෙහිදීම ප්‍රාර්ථනාවේ එහෙත් කොළ ඉතුරු වුණොත් අනාගාමී වෙනවා. රහත් වීමක් නෙවෙයි අනාගාමී වෙනවා. ඉතින් හත් අවුරුද්දක් ඒ උත්තර භාග ප්‍රතිපදාව ලෝකෝත්තර ප්‍රතිපදාවයි කියන එක ගඩන්නට නෑ. ඒක ක්ෂණිකව සිදුවෙන දෙයක්. ඒ ක්ෂණික වෙන්නේ මාර්ග සිතේ කියන එක කොයිතරම් කාලයක කාලයක් තුල ඇති වෙන එකක්. ඒක චිත්තක්ෂණයක්. ඒ චිත්තක්ෂණය තුළ සිදුවන සිද්ධියක් ඒ භාවනාවේ වැඩිම. එතෙක් මේ ඒ දක්වා එතනට පැමිණෙන තුරු වැඩිම ලෞකික වශයෙන් කරන වැඩිම. ඒ ගැනයි බුදුරජාණන් වහන්සේ වදාළේ. ඒ වගේ මේ ආර්ය මාර්ග සංස්කාර ඒ සම්මා විද්‍යාදී අංග ඒ ධර්ම ගණන් හැමතැනකම පූර්ව භාගයේදී ඒ ලැබීම තමයි මේ ගුණ තුනක සීල රැකීමෙන් කරනවා. භාවනා කිරීමෙන් කරනවා. නුවණ වැඩිවීමෙන් කරනවා. දැන් ඒ සඳහා පිළිවෙලක් තියෙනවා. දැන් සීල රකින්නේ සීල රැකීම අපේ ප්‍රතිපදාවට අයත් එක අංගයක්. සීල නැත්නම් මොනවත් නැහැ කියන්න ඕනේ. සිල් පිළිගන්නට ඕන කෙනෙකුට තමන් ආරක්ෂා කරන පංචශීලාදී ඒ සිල් විද්‍යසීල බොහෝ පිළිපිළිව රකින්නට ඕන මක්නිසාද ඒ තමයි මේ කුර ආරක්ෂා කරන දැක මේ ආරක්ෂාව කලකාගත්තේ නැත්නම් කුරට වල්පතුන් දඩාවතේ අනිත් කකුල් පැනලා අතුලත තිබෙන ඒ ධාන්‍ය භෝග එවතාව විනාශ කරලා ඒ වගේ මේ සී නැති වුණොත් ඒ වැට කඩා ගැනීමක් ගන්න. සී ඇත්ත හරියට වැට බඳගෙන ඉන්නවා වගේ. ඒ වැටේ හේතියෙන් ඒ කියන්නේ සී කඳ පිළිබඳ තමයි පිළිෙන්නට ඕනේ දෞරවයක් තමා මහ ගෞරවයෙන් රත්නා සීයක් වෙනවා. නිකන් සුළු දෙයක් නේකක් නෙවෙයි. ආවක මොකක්ද නිකක්වත් දැන් කන්නට සාමත් සමාදන් වෙන්නට පුළුවන්. එහෙම රකින්න එකක් නෙවෙයි. බොහෝම ගෞරවයෙන් රත්නා සීයක් වෙන්නට ඕන. එහෙම සීල් තමා බුදුරජාණන් වහන්සේ වර්ණනා කරන්නේ දෙවිම තුන් ගන්නවානේ අපි කලින් කිව්වා කියලා පිළිගා මේ ස්ථානවලදී ඒ කරුණ අඛණ්ඩ චිත්තාක බල සම්මාස විදිත්ත විඤ්ඤුක්කප්ප අපරාමත්ත සමාධි සංගප්පනික කියන කර්ම වටක් දක්වලා තියෙන්නේ සීලය පිළිබඳ අන්න එහෙම සීල රකින්නකොට සමහරක් සංක සීලයේ ප්‍රමාණ ප්‍රමාණය විදිත්තේ ඒ සීල ඊළඟට සමාධිය කෙනෙක් සීල මම බෞද්ධයෙක් මගේ බලාපොරොත්තු වෙන ඒ නිසා මම සීල් රකින්න මගේ සීලය මට නිවන ලබා දෙයි කියලා. ඒක ලබා දෙන්නේ සීලෙන් තමයි. ඒ සීලේ ලබා දෙගන්නේ නැtei කීදේ සීලය නිෂ්ඨාව නෙවේ. සීලය පටන් ගන්න. ඒක ආදි මුල. මුල ඉඳගෙන අද ලබන දෙයක් හිතන එක වැරදිනේ. ඒ මුල පටන් ගත්තා විතරයි. ඒ සීලය රකින්නට ඒ තමයි සමාජයේ ඒ ගුණ ධර්ම නැමැති මේ ගොඩ නැගිල්ල නගා ගන්නට තිබෙන අත්තිලාම ඒ සීලය ඊළඟට සමාධිය සමාධිය කියන්නේ කුසල චිත්ත ඒකග්ගතා සමාධියේ මේ සමාධිය ගැන කතා කරන විට කියන්නට තිබෙන්නේ කුසල චිත්තෙහි ඇතිවන්නා වූ ඒකාග්‍රතාවයේ කියන එකඟ බව. ඒ ඇති කර ගැනීමකට තමා සමුප භාවනා කියන්නේ. චන්ද්‍රවා නැවත නැවතත් එහිම යොදවන්නට අමාරු බවක් සිටේ තුළ. එමේ අප පැන යන ගතියක් සිටේ තිබෙනවා නේ. මුනි නොයේ අරමුණු ගන්නා බවක් තිබේ. එහිම සිට මේ අරමුණු කරා පැන පැන යන අවස්ථාවවලදී ලෝභය, ද්වේෂය, මෝහය කියන මේවා මුල් කොට ඇති සිත් උපදී. ඒවා අකුසල් ඒ අකුසල් සිත් මේ සමාධියට බාධක කරනවා. අකුසල් සිත් කියන විට අකුසල් සිත් වල තියෙන ලෝභ දෝෂ මෝහ. ඒවා නීවරණ වශයෙන් දක්වනවා නම් කාමච්ඡන්ද නීවරණය, ව්‍යාපාද නීවරණය, තීන නිද්ද නීවරණය, විචිකිච්ඡා නීවරණය, උද්ධච්ච කුච්ච නීවරණය කියන ඒ නීවරණ මේ අකුසල් සිත්වල ලැබෙන්නේ. ඒ නිසා මෙන්න නැවත නැවත අකුසල ඉපදීම වැළකී යන්නේ. යහපත් හොඳ අරමුණක ඒකට අරමුණ දක්වලා තිබෙනවානේ අපේ බල බලෙහි ධර්මෙහි ඒ අරමුණක සිත පැවැත්වීම ඒකයි කරන්නේ. එහෙම චිත්ත සමාධිය උපදවා ගන්නවා. චිත්ත සමාධි. ඒ සමාධිය. ඒක සිතේ එකඟ බව. ඉතින් චිත්ත සමාධිය කියන්නේ අකුසල් වලට සිත පැන යන ගතිය නවත්වා යහපත් හොඳ අරමුණක ඒ කියන්නේ කුසල් වැඩෙන අරමුණක සිත රැඳවීම ඒකයි සමාධියෙන් අපේක්ෂා කරන්නේ දැන් සමාධිය ඒ ප්‍රභේදයි. එන්නේ ප්‍රභේද වන්නේ පරිකර්ම සමාධිය, උපචාර සමාධිය, අර්ථනා සමාධිය කියලා සමාධිය තුනකට බෙදෙනවා. පරිකර්ම සමාධිය කියන්නේ දැන් කුසල් සිත් භාවනාවක් කරන කෙනෙකුට ඒ භාවනාව ආරම්භෙහි පටන් උපචාර කියන ඒ අවස්ථාව දක්වා ඇති යන සමාධියද කියනවා පරිකර්ම සමාධිය. නීවරණ විස්කම්භනෝ වූ තැන් පටන් මේ අර්පණාව ලැබෙන අවස්ථාව දක්වා ඇතිවන සමාධියට කියන උපචාර සමාධිය. අර්පණාවේ කියන ධානය ලැබෙන අවස්ථාවේදී තමයි අත්තනා සමාධියට පැමිණීමේ කියන්නේ. ඒක සමාධිය පිළිබඳ ප්‍රභේදය. ඒකේ ඒකේක එදින්නාම දැක්වෙන තත්ත්වයක්. ඒ ප්‍රභේදෙන්නේ එහෙමයි. මෙන්න මේ සමාධිය සමාධිය කෙනෙකු ඇති කර ගන්නට ඕන කුමක් සඳහාද සමාධියද නිස්සාර නෙවෙයි සමහර දර්ශනාගම් සමාධිය නිස්සාර කරගත් ආගම් දැන් කාලදේවල තාපසයන් ගැන අප ගන්නවා අපි අසා තිබෙන ඉගෙනගෙන තිබෙනවා උද්දක ආලාරකාරාම උද්දකරාම කුත්ත කියන අය පිළිබඳව අප දැනගෙන තිබෙනවා ඒ අයගේ සමයන් නියගලගේ ආගම්වල ඒ අය අදහු ඒ අදහිම අනුව ඔවුන්ගේ නිෂ්ඨාව ඒ ප්‍රතිපදාව පිළිබඳ වූ නිෂ්ඨාවද සමාධියෙන් ඉවරයි සමාධියෙන් ඉවරයි නිහාන එහෙම නෙවෙයි මේ ශාසනයේ සමාධිය නිෂ්ඨාව නෙවෙයි සමාධි පරිධාවිතෝ පඤ්ඤා මහප්පලෝ හෝති මහානිසංසෝ එන්නේ සමාධියෙන් පරිභාවිත සමාධියෙන් වැඩන ලද එතන සමාධියෙන් සහ දියුණු කර ගන්නා ලද සමාධියේ සිහිතා ඇති කර ගන්නා ලද ඒ වැඩන ලද ප්‍රඥාව මහත්ඵලයි මහාන් සංසය අපලාපරොත්තු වෙන මහත්ඵලය මහාන් සංසය ප්‍රඥාවෙන් ලබන්නට ඕන ඒ ප්‍රඥාවට වැඩි යුතු එක නිකන් එකතන තිබෙන දෙයක් නෙවෙයි දිනුවන පෙර කළ යුතු දෙයක්. ඒ දිනුවද මේ පූර්ව භාග ප්‍රතිපදා වශයෙන් කළ යුතුයි. ඒ සමාධියට අන්තර්ගත කොට මේ දක්වන අංග තමයි සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කිය. ආරෂ්ඨාංගික මාර්ගයේ මේ අංග තුන. සීලයට අන්තර්ගත කොට දක්වන්නේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවය. මුලින්ම කියන ලද දුෂණ ලද අංග දෙක තමයි ප්‍රඥාවට අන්තර්ගත කොට දක්වා පිළින්නේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප. දැන් මේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන මේ අංග දෙකින් දක්වන ඒ ප්‍රඥාවද මේ ආරෂ්ඨාංගික මාර්ගය ගැන කතා කරනකොට පෙනෙනවා ඒ වැඩි යුතු වෙනවා. එතකොට සීලයද වර්ධනය කරගත යුත්තක්. සමාධියට වර්ධනය කරගත යුත්තක් ප්‍රඥාවට වර්ධනය කරගත යුත්තක් ඒ වර්ධනය නිකන් ඉන්න කෙනෙකුට සිදුවන දෙයක් නෙවෙයි ඒ සඳහා වූ වෑයමක සාහක යෙදෙන්නට ඕන යෙදෙන කෙනෙකු විසිනුයි ඒ දියුණුව ඇති කර ගන්න අන්න එහෙම දියුණු කරගත යුතු අංග 8 මේ ඉගන්නේ ඒ අංග අට එකක් පරයා අනික වැඩ සිටිනවා මෙලෙස. ඒ අංග අට සමව වැඩෙනවා. ඉතින් ඒන් ප්‍රධාන එක කුමක්ද කියා බලුවොත් ප්‍රධාන එක තමයි මුලදීම වදාරා තිබෙන්නේ සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය. ඇයි එහෙම කියන්නේ? ඒ කියන්නේ ඒ සම්මා දිට්ඨියෙන් තමයි ඒ ඇති සැටි දක්නා නුවණ. ඒ නුවණින් ලෝකෝත්තර ධර්මයක් වන නැත්නම් අසංකත ධාතුයයි කියා නම් කරන නිර්වාණ ධාතුව සාක්ෂාත් කරන්නේ ඒ නුවණ. ඒ නුවණින් තමයි කෙලෙස් නැවත නූපදනාකාරයේ දුරු කරන්නේ. ඒ නිසා තමයි මේ නිවනට නම් දීති දෙන්නේ ආයුධයයි කියන අර්ථවත් නම් ප්‍රඥා බුදය ප්‍රඥා සත්‍යං ආදි නම් බුදුරජාණන් වහන්සේ වදාරලා තිබෙන මේ කාරණේ කෙලෙස් ගැටීම කරන්නේ ඒ ඒ නිසා ප්‍රඥා වර්ධනය කිරීම සඳහා තමා අන්‍ය ධර්ම සියල්ලගේම උපකාරය ලැබෙන්නේ සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන මේ ඉතිරි අංග හතේ උපකාරය ඒ ප්‍රඥාවට ලැබී තමා ප්‍රඥාව වැඩේ. ඒ ප්‍රඥාව වඩන්නට බෑ අනිත් ධර්මයන්ගේ උපකාරය නැත්නම්. ඒ කියන්නේ සී නැති සංකාමේ ප්‍රඥාව වැඩෙන්නේ නැහැ. එනිසානේ ඒ බව සෝමගණ්ඩ ප්‍රකාශ කළා. මේ සෝමගණ්ඩ සූත්‍රයේ කියන්නේ යත් සීලං තත්ත පඤ්ඤා. යත් පඤ්ඤා තත්ත සීලං. බලන්න කොයිතරම් වැදගත්ද කියලා. ඒ සෝමගණ්ඩ භාග්‍යමයක් කියන්නේ බුදුරජාණන් වහන්සේ අනුමත කළායි. යත් සීලං තත්ත පඤ්ඤා. යම් තැනකී යමෙක් තුල සීලය වේද? ඔහු තුල නැත්නම් එහි ප්‍රඥාව දැක්ක. ඒ මොකක්ද අදහස් කරන්නේ? නුවණ තිබෙන කෙනෙකුයි සිල් රකින්නේ. සිල් රකින්නට බෑ නුවණ නැත්නම් කියන්නේ. යත් පඤ්ඤා තත් සීලං. අනිත් පැත්තෙන් මහසර් ඉතර සෝමගල්ල කියලා බුදුරජාණන් වහන්සේ පිළිගත්තා. යත් පඤ්ඤා යම් තැනෙක ප්‍රඥාව වේද. තත් සීලං. එතන සීලය ඇත. ඒ කියන්නේ නුවණට සිල් බිඳ ගන්න කෙනෙකුත් නෙවෙයි. ඒකට සීලය උපකාරයි නුවණට නුවණ උපකාරයි සීලය අන්නේ විදිහට ඔවුන්ගේ උපකාර ලැබ නමුත් ප්‍රඥාවෙන් තමයි අත්‍යස කරන්නේ ඒ නුවණ ඒ නිසානේ ඥාන වශයෙන් ලෝකෝත්තර ඥාන නම් කරලා තිබෙන්නේ මාර්ග ඥාන කියන්නේ සෝතාපට්ටි මග්ග ඥාන සකදාගාමි මග්ග ඥාන අනාගාමි මග්ග ඥාන අරහත් මග්ග ඥාන. ඒ මාර්ග ඥානයන් උපදවා ගැනීමට වැඩි යුතු ධර්ම කුටින් සඳහන් කරනවා නම් කියන්නේ මේ අට. විස්තරාත්මකව දක්වනවා නම් විස්තර වශයෙන් කියනවා නම් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. මේ ධර්ම මෙහි අන්තර්ගතයි. සතර සතිපට්ඨාන කියන තැන ඒ හතරම සම්මා සති කියන එකට අන්තර්ගතයි. සතර සම්මා ප්‍රධාන කියන ඒ හතර සම්මා වායාමයට අන්තර්ගතයි. සතර ඉද්ධිපාද කියන තැන මේ ඉද්ධිපාද වලට ශ්‍රද්ධාව මෙතන නැහැ. මේ මේ ඡන්දේ ඡන්දේ තියෙන ධර්ම වශයෙන් ඉන්නේ නැහැ. ඡන්දිද්ධිපාද විරිය තියෙනවා. චිත්ත කියන ඒ හේතුක ජවන් ගත හැකිනේ හේතුක විහේතුක ජවන් තමයි ඉදිරිද්දිපාද කියන එකට ඇතුළත් වෙන්නේ. චන්දිද්දිපාද, විරිද්දිපා, චිත්තිද්දිපා, විරිද්දිපාද, චිත්තිද්දිපාද, දීමංසිද්දිපාද කියන්නේ නුවණමයි. ඒ සම්මා මේ දිට්ඨි කියන නාමයෙන් දැක්වූ ඒ නුවණමයි. ඒ නිසා මේක අන්තර්ගතයි. ඊළඟට <clears throat> පංචේන්ද්‍රිය එතන ශ්‍රද්ධාව ධර්ම වශයෙන් මේ අතට එන්නේ නැහැ. නමුත් ශ්‍රද්ධාව නැති සිතක නෙවෙයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයන් එහෙම නැත්නම් කුසල් උපදින හැම සෝබන සිතකම ලැබෙන ධර්මයක් ශ්‍රද්ධාව. දෝසද්ධින්ද්‍රිය, විරේන්ද්‍රිය සම්මා වායාම, සතින්ද්‍රිය සම්මා සති. සමාධින්ද්‍රිය සම්මා සමාධි, සංඉන්ද්‍රිය, සම්මා දිට්ඨි. ඒ වගේමයි බල. බලවලදී සෝනම් මෙන්නමනේ එන්නේ සද්ධා බල, විරිය බල, සති බල, සමාධි බල, ප්‍රඥා බල. ඊළඟට සත්‍ය බොද්ධංග. බොද්ධංග ධර්ම හත. සති සම්බෝධ්‍යංගය. ධම්ම විචේ කීවේ ප්‍රඥාව. ධම්ම විචේ සම්බෝධ්‍යංගය. විරිය සම්මා වායාමයි දෙයක්. විරිය සම්බෝධ්‍යංගය. පීති ධර්ම වශයෙන් ඉන්නේ නැහැ. මේ ප්‍රීතිය සෝමනස්ස සිතක ලැබෙන ධර්මයක්. දී සම්බුද්ධා. ඊළඟට පස්සද්ධි. පස්සද්ධිය මේ හැම සෝමනස්ස සිතකම ලැබෙන ධර්මයක්. කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි රසේ. පස්සද්ධි සම්බුද්ධා. ඊළඟට සමාධි. සමාධිය සම්මා සමාධි. එහෙම ඒ උපේක්ෂා උපේක්ෂා කියන්නේ සතර මධ්‍යස්ථ උපේක්ෂාව එය හැම සෝදන සිතකම ලැබෙන ධර්මයක් සතර මධ්‍යස්ථතාව. ඊළඟ ත්‍රිවාර්ය ශ්‍රාන්ත මාර්ගය. ඒ නිසා බෝධිපාක්ෂික ධර්මයේ වැඩිමේ කියා කරන්නේ කුමක්ද? සීලයක පිහිටලා පිරිසිදු සිල් ඇතිව. ඒ කියන්නේ පිරිසිදු සිල් නැති නිසා භාවනා කරන්න බෑ කියලා අත්හරින්නට නෙවෙයි. සීලය අපි කියන්නේ සීලය නුවණටත් නුවණ සීලයට. මේ දෙක උපකාරයි නුවණට. ඒ නිසා ටිකක් සිල් අඩුව තිබුණත් අනේ මම සී සම්පූර්ණ කරගන්න අතුරු භාවනා කරන්නේ නැtei කියලා මුසිට භාවනා කළ යුතුයි. ඒ භාවනාවෙන් ලැබෙන උපකාරය නිසා Taman අමාරුවෙන් හරි ඊළඟට සීල් රකින්නට පුරුදු වෙනවා. අන්තිමට හොඳ සීලයක් වෙන්නට පුළුවන්. ඒ නිසා කරන්නට. ඒකට භාවනාව කරන තනත්තානම් සීලයක පිළිගන්නට ඕන. ඒ නිසායි අපි සිල් ආවර්ජනා කරලා සිල් අදිෂ්ඨාන කරලා භාවනාව පටන් ගන්නවා. අම වැඩක් කරනකොට අපි සිල් සමාදන් ගන්නේ ඒ කාරණේ නිසා. පිරිසිදු සීලයක පිළිපලා කරන දෙයක්. අනිම සීලෙහි පිළිපලා සමාධිය වැඩි වීම වශයෙන් තමන්ට කැමති භාවනාවක් කළ හැකියි. ඊනාලේ ඒ බුද්ධ ආශ්‍රතිය ආදී අනුස්සති ආදී ඒ භාවනා පිළිනවන්නේ ඒ කවරක් හෝ කරත් හැකියි. එහෙම නැත්නම් තමන් විදර්ශනාවම පටන් ගන්නවා දින කරගෙන යන්නට බලාපොරොත්තු වෙන්නේ නම් ඒ චතුරාර්ය වශයෙන් එන බුද්ධාවිස්සති මෙත්තාචා සුභං මරණස්සච කියලා ඒ හතර ශාන්ත වශයෙන් හෝ පුරුදු කොට අනුපූර්ව විදර්ශනා කරන විදර්ශනා භාවය. එනිම කරන විට තමන්ගේ සිතෙහි අර සමාධිය ඇති වෙනවා. කලින් අමාරු දෙයක් හැටියට හිතාගත්ත දෙයක් ව ඒවා ලැබෙනවා. හැබැයි ඒකට ඒක අත්හැර කරගෙන යන්න ඕන. අර මන්දුක ප්‍රතිපත්තිය අනුගමනය කළොත් වැඩෙන්නේ නැහැ. මන්දුක ප්‍රතිපත්තිය කියන්නේ මෙඩියා වගේ ජීඳ කරන්නේ එක තැනක ඉඳලා අනිත් තැනට පරිදි. ඒ වගේ එක තැනකට යනලා නැවතිලා ටිකක් ඉඳලා ඊළඟට පරිණා. එහෙම අතරින් පතර නෙවෙයි. හැමදාම ටිකක් හරි කරනවා නම් ඒක ජීවුමක් කරගන්න පුළුවන්. හැමදාම ටිකක්. එක දවසක් බුලුම දවසකට පස්සේ කිරීම නෙවෙයි හැමදාම කරා. ඒ ඒකත් තියෙනවා. මොකද ඒක Tamanට පෙරගස. ඒක පුරුදු වෙනවා. ඒකට ඇබ්බැහි වෙනවා. ඇබ්බැහි වෙනවා. ඒ කියන්නේ දැන් අනිත් නරක පුරුදුත් තියෙනවා. දැන් මත්පැන් ගොම එක්කනේ මාසෙකට වරක් මත්පැන් බොන්නට පටන් ගත්තාම ඒ කරද්ද අධ්‍යයනය කියන්නේ නැහැ. යාපේදී එකට මොකද හැමදාම දෙන්නට පටන් ගත්තොත් ඊළඟට යාට ඒක නැතිව බැරිද? අන්න ඒ අධ්‍යයනීම. ඒ වගේ අපි හොඳ පිරුදුයි ඇති කරගන්නට කියන. හොඳ දෙයක අධ්‍යයනාට වරදක් නැහැ. නරක දෙයක නේ අධ්‍යයනන්නට නරක. හොඳ දේ තමයි මේ අපගේ විමුක්තිය සාදාගෙන විමුක්තිය. අපි කොයිතරම් සැප සම්පත් විඳින්න සිටියා. කොහේ හිටියා? කොහේ හිටියත් මේ නැවත දුකට හෙළන ධර්ම සියල්ලම එලෙසම පවතිනවා නම් ආපහු එනවනේ අර දුකට. දුකට එනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒ දුක් වූ ස්කන්ධ පංචකයන් ලබා දෙවන දේ වර්ණනා කළේ නැහැ. අච්චරා සංඝාත මත්සම්පිකෝ භික්කවේ භවං නිවන්නේදී කියා බදාලේ නිසයි. අසුරසනක් ගහන කාලයේ පිළිගත් භවයේ රැඳී සිටීම භවය හොඳයි කියලා වර්ණනා කරන්න හැදෙයි. ඒ ඒ ප්‍රකාශය නිසා නැත්නම් බුදුරජාණන් වහන්සේසේ වදාරා තිබෙන නිසාම මේ සුගති භවයකවත් ඉපදීම එපා කියලා හිතන්නට එපා. සුගති භාවයක් නැතිව ගියොත් ඉතින් යකට වෙන දුගතිය. එහෙම හිතන්නට නමුත් බුදුරජාණන් වහන්සේ එතනදී වදාරන්නේ මේ දුක්ඛ ස්කන්ධ පංචකයක් ලැබෙන කවරතනක්වත් එතන තිබෙන්නේ දුකයි. පංචස්කන්ධ දුක්ඛයයි. බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළවන්නේ සත්වයා නැවත නැවත ඒ පංචස්කන්ධ දුක්ඛය කරා යොමු කරන්නට නෙවෙයි. උන්වහන්සේගේ දේශනාව ධර්ම දේශනාව පංචස්කන්ධයෙන් නිදහස් වෙන පිළිවෙත දක්වා දීම. එයි උන්වහන්සේගේ ප්‍රධාන කාර්යය. ඒ දැතන් කෙනෙක් හිතා සිටින්නේ බුදුරජාණන් වහන්සේ ලෝ පහළ වෙලා දැක් වූ ලොකු ප්‍රාතිහාර්ය මිනිසුන්ට ආර්ථික වශයෙන් ජීවුණවන්නට ඉගෙන ඒකේන භෝගේ භුඤ්ජය දීහි සම්මන් ප්‍රයෝජයේ චතුත්ථංච විදාපේය ආපදාතු භවිස්සති කියන මේක ඉගැන්වීම එක නෑ ඒක වැරදි සමහර කේතනා කියන්නේ ඕමයි ඒ නෙවෙයි මිනිස්සුන්ට කියා දෙන්නට තිබෙන්නේ දුක ගැන පංචස්කන්ධ දුක්ඛය ගැන සමහර කීතන්නට පුළුවන් පංචස්කන්ධය ගැන කලකිරීම මේ ලෝකයේ ජීවණයට හොඳ නෑ නේද කියලා ලෝකේ තර කරන්න ධර්මයක් නෙවෙයි ධර්මයක් ලෝකයට කරන්නේ මේ බුද්ධ ධර්මයේ තිබේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ කලාවට වඩිනවයි කියපු කියලා දැනගන්නට ලැබුණම සමහර අය විරල් වල දොරවල් වහගත්තේ. ආ ජනෙන් වහගත්තේ. වහගත්ත අපෝ අපව කනවැන්දුම් කරන්න අපට ස්වාමිවරු යටි කරන්න මේ එනවයි කියලා. මේ ශ්‍රමණව ගෞතමයන් මේ කලාව වහන්සේ ලෝකයාගේ දියුණුව නැසන කෙනෙක් කියලා සමහරු මහන්සේට නිඳාවටම ප්‍රකාශ කළා. දුනහු ඒ ලෝකයේ ඇතින් බලනකොට එහෙම තමයි පෙනෙන්නේ. එහෙම තමයි කාටත් පෙනෙන්නේ ලෝකයේ ඇතින් බලනකොට. සමුදේ ලෝකයේ ඒ ඇතින් බලන්න නෙවෙයි අපිට උගන්නා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කිරීමට මන්දෝත්සාහී වුණයි කියා දක්වන්නේ ඒ කාරණේ නිසා. ධර්ම උන්වහන්සේගේ ධර්මය මේ ලෝකේ යන පැත්තට යන්න නෙවෙයි. යන පැත්තට යන්න කියා දෙන්නට අය ඒතර ඕනෙත් නෑ. නමුත් එහෙම ඕනේ නම් ඉන්නවනේ ඕනෙත් තරම් ඕනේ තරම් කිසිිනා. ලෝකයේ යන පැත්තටම යන්නට උගන්වන අය. සාධ්‍යෝනේ සලකා ගන්නට ඕන. ඔව්. ඒ දිනුවා මරලා ඇති කරගත හැකි මුනි මැරි නැති වුණා සතුන් මරන්න පුළුවන්. ඒ නිසා සතුන් මැරීම උගන්වනවා, බෝ කිරීම උගන්වනවා. ඒ ලෝකයේ දිනුව. ලෝකයේ දිනුව. ඉතින් ඒක බුද්ධාගමට එකඟ නැහැ. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය ඒක නෙවේ. උන්වහන්සේගේ අනුශාසනය ප්‍රතිසෝතගාමී. මේ ධර්මයේ මේ ආර්ය ශ්‍රාන්ත මාර්ගය අනුසෝතගාමී නෙවේ. ප්‍රතිසෝතගාමී මාර්ගය. ගංගාවේ පහළට යන්නට උගන්වන කියා දී තිබෙන ධර්මයක් නෙවේ. ගංගාවේ ඉස්මත්තට යන ආකාරය දක්වන පිළිවෙතක් මාර්ගය. ඒකයි මේ කියන්නේ. ප්‍රතිසෝතගාමී මාර්ගය. අන්නේ ප්‍රතිසෝතගාමී මාර්ගෙහි ගමන් කරන තැනැත්තා. තැනැත්තා මේ අනුසෝතගාමී මාර්ගෙහි ගමන් කරන්නාට පෙනෙන්නට පුළුවන් නැතන් විතක මෙතන පිස්සෙක් කියලා. එහෙමත් කියන්නට බැරි නෑ. සමහරු එහෙම කියනවා සමහරුන්ට. අපෝ යාර කිස්සයි. ඒ කිස්සයි කියන්නේ මොකද? ඒ මිනිස්යා අනිත් ඒගොල්ලොත් එක්ක එකතු වෙලා අදිගහන්නේ නෑ. ඒ මිනිස්යා ඒගොල්ලොත් එක්ක එකතු වෙලා තවක් කරන්න තියෙන මේ දේවල් කරන්නේ නෑ. අන්න එයා කිස්සා. ඉතින් ඒක පුදුමයක් නෙවෙයි. කිස්සන්ට කියන්නේ අනිත් කොහොම කිස්ස කියලා. Taman විතරයි මේ විසර්ගතුවට ගියාමත් එහෙමයි. සමහර මා දවසක් ගිය අවස්ථාවකදී අර මෙහෙර පිස්සුයි කියලා කිව්වා. එයාට පිස්සු කතා කරන්න බැරි කියලා. ඒ මේ පිස්සෙක් කියන්නේ පිස්සෙක් කියන්නේ දෙවියන් පිස්සුව කියනවා ලෝකෙහි. සබ්බේ පුදුජනා උමත්තකාම් සියලුම ප්‍රත්‍යඥයේ ඕ පිස්සෝ. ඒ පිස්සුව ප්‍රත්‍යඥයාට ඇත්තේ ප්‍රත්‍යඥයා තුළ අප්‍රහීන වශයෙන් පවතින ඒ අවස්ථාවලදී ඉස්මතු වෙන අකුසල ධර්ම නිසා ක්ලේශ ධර්ම නිසා අනේ ක්ලේශ ධර්මයන්ගෙන් නිදහස් වෙන මාර්ග දේශකයන්න් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ ඒ ධර්මයේ මා ඒ නිදහස් වෙන මාර්ගයේ දේශනා කළා. ඒ දේශනා කළ ධර්මය තමන් වහන්සේම මතු කරගත්තේ තමන් වහන්සේ. ඒ කියන්නේ තමන් වහන්සේ අමුතෙන් නිෂ්පාදනය කළ එකක්. එහෙම හිතාගත්තොත් වැරදි. උන්වහන්සේගේ නිෂ්පාදනයක් නෙවෙයි. ඕනනම් කියතේ උන්වහන්සේ නිෂ්පාදනය කරයි කියලා මේ මේ කල්පය ගැන සැලකෙනවා. නමුත් උන්වහන්සේගේ නිපැයුමක් නෙවෙයි. ලෝකයෙන් සැඟවී තිබෙන සත්‍ය සතරක් උන්වහන්සේ මතු කරගත්තා. ඒකයි මේ මතු කරගෙන මොහොත ලෝකයාට ප්‍රකාශ ඒ නැති කරගත්ත ලෝකයාට ප්‍රකාශ කළ ඒ දේශනාව ගැන තමයි සඳහන් වන්නේ ධර්මයේ සාමුක්ඛංශිකා ධර්ම දේශනාව. මේ පිළිතුරක් සාතිදනානේ බුදුරජාණන් වහන්සේ යසකුල පුත්‍රයා යසකුල පුත්‍රයාගේ මෞර්තිය දෙදෙනාට ඒ ඒ අය තමන් වහන්සේ වෙතට ආපු අවස්ථාවලදී දේශනා කළේ කුමක්ද අනුපුබ්බේ කතාව කියන ඒ කතාව පළමු කොට වදාලා බාල කතා සීල කතා සම්බ කතා කාමානං ආදීනං ලෝකාරං සංකිලේසං නික්ඛම්මේ චානි සංසම් පකාසේ මේයි උන්වහන්සේගේ ධර්ම දේශනා පිළිවෙල දානයේ පිළිබඳව දේශනා කළා දාන කතා ඒ පිළ දානයේ පිළිබඳව මොනවත් නොදන්න කෙනෙකුට වුවද ඒ පිළිබඳව සර්ව සම්පූර්ණ දැනුමක් ලැබෙන පරිදි තමාගේ තමා කොයිතරම් මසුරෙක් වුවද තමන්ගේ සිතෙහි දාන චේතනාව පහළ වෙන අයි පහළ වෙන ආකාරය බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා. සීල කතා කියන ඒ පොතෙන් වහන්සේ සීලය පිළිබඳව දේශනා කළා. කාය වාග් සංවරය පිළිබඳව ඒ ඒ සීලයේ ලැබෙන ආනිසංස පිළිබඳව ඒ සීලයේ වටිනාකම දක්වයි. එහෙම වදාරන විට ඒ අසාගෙන සිටින ඒ පින්වතාට හෝ පින්වතියට වැටහෙන්න සීලයේ තිබෙන වටිනාකම තමන් යම් යම් කරුණු අතින් දුස්සීල වුණත් ඒ අවස්ථාවේදී තමන් සීලෙහි පිහිටනවා සීලවත් ජීවිතයක් ගත කරන්නට අදිෂ්ඨාන කරගන්න ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ ඊළඟට වදාරනවා සංඝ කතා. මේ දෙකම නිසා ලබන්නට පුළුවන් සම්පත් තිබෙනවා. සැප සම්පත් ඒවා දක්වනවා සංඝ කතාවේ. දෙවිලව උපදින්නට පුළුවන්. සද්ධා රෝහණ සෝපාන අඤ්ඤං සීල සමන්විතෝ සීලයෙන් තවත් කවරක්ද පිළිෙන්නේ දෙවිලවට නගින්නට හිමිනමක්. දෙවිලවට නගින්නට තියෙන හිමිනම. ඒ කියන්නේ දෙවිලව උපත ලබා දෙවන ඉතාම හොඳ ඊළඟ තමයි සීලය. සීලය ඒ වගේම නිවනට ඇතුළු වීමට තියෙන බොරුතුවක් කියලා. එහෙම සීලයේ වටිනාකම දේශනා කරන විට කොයිතරම්ේ දුස්සීල කෙනෙකු වුවත් මේ උන්වහන්සේගේ දේශනාව අසාගෙන සිටින්නේ. තමයි අවස්ථාවේදී සීලෙහි පිහිටනවා, සීලතෙක් වෙනවා, තව දුරටත් ජීවිතාන්තයේ සිල්වතෙක් සිටීමට අදිෂ්ඨාන කරගන්නවා. ශබ්ද කතාව දේශනා කරනවා ඒ ළඟට සබසක පිළිබඳව ඔහුගේ සිත නැමෙනවා දන් දීලා සිල් රැකලා මේ තැන්වලට යආගන්නට පුළුවන් කියන ඒ හැඟීම ඔබට ඇති වෙනවා දෙවියෝ කියන සැප සම්පත් උන්වහන්සේ බදාරනවා මේ ශබ්ද කතාව වදාලාට පස්සේ ස්වර්ගයේ තිබෙන්නේ මොනවාද කාම සැප පංච කාම සම්පත් ඒ කාම සම්පත් තිබෙන ආදීනවෙන් වහන්සේ දේශනා කරනවා සාමානං ආදීනවං ඕකාරං සංකලේශං කාමයන්ගේ ඉරණ දෝෂේ දක්වනවා ධම්මානවේ පින්වතුන් බුදුරජාණන් වහන්සේ ඒ සූත්‍රාන්තවල දේශනා කර තිබෙනවා අක්ඛිකංක ලූපමා කාම මංසපේසූපමා කාම තිරුක්කූපමා කාම යාචිත කූපමා කාම රුක්කපලූපමා කාම ඔයා දිවසේම මහත් දේශනා කර තිබෙනවා කාමයන්ගේ තිබෙන ආදීනව දැක්වීමට උපමාද්‍යන අන්න ඒවා ඔයා දේශනා කරනවා මහන්සේ කාමයන්ගේ ආදීනව ඒ වගේම ඒවායේ තියෙන පහත් බව පහත් බව කාමයන්ගේ සිත් නැමුණු කෙනෙකු ඒ නිසා කොයිතරම් පහත් දේ කරන්නට පුළුවන්ද ඕනෑම කැත දෙයක් ඕනෑම පිළිකුල් කටයුතු දෙයක් කරන්නට පුළුවන් කාමයන්ට බර වූ අවස්ථාවයි. ඒකයි தත්ත්වය. ඒ කාමයන්ගේ තිබෙන ලාමක බව උන්වහන්සේ දේශනා කරනවා. සංකලේශම් සිත කිලිටි කරන බව. කාමයෝ සිත කිලිටි කරන ඒවා. ඒ බව දේශනා කරනවා. ඊළඟට සංකලේශ නික්ඛම්මේ චාන් සංසංතකාසේ නෛෂ්ක්‍රම්මේ ආංශංශ වදාරනවා. නෛෂ්ක්‍රම්මේ කියන්නේ මේ කාමයන්ගෙන් වෙන්වීම. කාමයන්ගෙන් වෙන්වීමේ තිබෙන ආනිසංස දක්වනවා. මේ කාමයන්ගේ වෙන්වීම වශයෙන් ප්‍රධාන ලෙස කරන දේ තමයි ජීවිතයේ අත්තරලාභ. මේ සම්බද්ධා කියලා මේක සම්බද්ධා පතමඥානං නිබ්බානංච විපස්සනා සබ්බේ කුසල ධර්මා නිකම්මෝති පෞච්චරේ කියන්නේ නෛෂ්ක්‍රමයේ කියන එකට සම්බද්ධා කියනවා. ඒක පැවිද්ද. ඒ නිසානේ මේ නෛෂ්ක්‍රමයේ ගැන අහනකොට නිකම් මේ ආන සංකල්පක. ඉතින් අහනකොට මේ දීගය දීගය කියන සම්බාධාවිය සම්බාධෝ ධරාදාසෝ රජෝ පතු අබ්බෝ කාසෝ පබ්බජ්ජා කියන එහෙම හැංගීම් ඒ අහනාට ඇති වෙනවානේ. ඒ ඊළඟට බුදුරජාණන් වහන්සේ දකිනවා මේ තනස්ථාගේ දැන් බණ අසාගෙන සිටින යසකුල පුත්‍රයාට හා ඒ යසකුල පුත්‍රයන්ගේ මව්පිය දෙදෙනාට එහෙමයි තත්වය බුදුරජාණන් වහන්සේ මේ අයගේ සිත් බැලි හරියට හොඳට අනලා ඒ මේ කැට දූලි ආදීන් ඉවත් කරගත්ත නැති පිටක්වත් තමුණාම සිත ඕන පැත්තකට නමන්නට හරවන්නට පුළුවන් බවක් ඇති සිතක් බවට පත් වෙනවා ඒ තමයි කල්ල චිත්ත කියන්නේ කල්ල චිත්තං මුදි චිත්තං විනීවරණ චිත්තං කියලා එන්නේ. කල්ල චිත්තං බොහොම සකස් කරගන්නට පුළුවන් ඕන පැත්තකට නමන්නට පුළුවන් සිත. ඒ වගේම මුදි චිත්ත. මුදු වෙන්නේ මානය, ද්වේෂය කියන සිත දැඩි කරන ක්ලේශ ධර්ම දුර්වභියෙහි මුදි සිතක්. නිදී වරණ චිත්ත කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණයන් දුරු සිත මේ අසාධන සිත් කරත්තා ඇති කරනවා අන්නේ ඒ අවස්ථාවේදී මහත් බදාරනවා සමන් වහන්සේගේ සාමුක්ඛංසිකා ධම්මදේශනා කියන මොකක්ද මේ සාමුක්ඛංසික ධම්මදේශනාව එය සූත්‍රවල දක්වා තිබෙන්නේ දුක්ඛං සමුදයං නිරෝධං මග්ගං දුකත් දුක ඇතිවීමේ හේතුවක් නිවන නිවනට මඟ. මේක විස්තර වශයෙන් මහන් දේශනා කරනවා. උන්වහන්සේගේ කාමකාංශික ධර්ම දේශනාව කිසිදු පුතක පතක සඳහන් වන්නේ නැහැ. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ වදාන්නේ නැද ඒ කාමකාංශික ධර්ම දේශනාව පොතපතක එහෙම පිටින් සඳහන් වන්නේ නැහැ. දැන් දැන් අපි නිකන් සාමාන්‍යයෙන් ගතහොත් කවුරු හරි දැන් මා මේ කරන ලද කතා මේ පැයක් මුළුල්ලෙහි කරන ලද කතා Taman දැනගත් ආකාරයෙන් යම් කිසි සතහනක ලියනවා මේ කියපු ඕම ලියගෙන ආවේ බුදුරජාණන් වහන්සේ ගැන කොහොමද අපි හිතාගන්නට ඕන උන්වහන්සේ ධර්ම දේශනා කරන විට උන්වහන්සේගේ වාග් විලාසය අනිත් කිසි කෙනෙකුට සමාන එකක් නෙවෙයි කිසිදු කෙනෙකුට සමාන නැහැ. මහන්සේගේ වාග් විලාස. මහන්සේ වේගවත් වචන ප්‍රකාශ කරන්නේ. දැන් බොහොම ඉක්මන් වචන මේ හරණයක් තියෙන්නේ. ඉක්මනින් වචන පිට වෙනවා.